නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස යෝගාවේ ජායති භූරි අයෝගා භූරි සංඛයෝ ඒතං වේධා පතං ඤත්වා භවාය විභවාය ච තතත්තානං නිවේසෙය්‍ය යථා භූරි පවණ්ඩති තුන් ලෝක ධාතුව මෛත්‍රී ජලයෙන් තෙමා මුළු මහත් ලෝකයටම උතුම් සාන්තිය උදා කොට වදාළ සනරාමර ලෝක සිවංකර ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් බෞද්ධ පරමාර්ථය වන නිර්වාණය අවබෝධ කර ගැනීම සඳහා මිනිසා විසින් තමන්ගේ ජීවිතය යොදාගත යුත්තේ කෙසේද කියන බව පැහැදිලි කිරීම සඳහා දේශනා කොට වදාළ ධර්ම ගාතාවක් අද මගේ ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට සඳහන් කරන්නට යෙදුනි. ධර්ම දේශනාව සඳහා මා මාතෘකා කළ මේ ගාථා ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ විනය සූත්‍ර අභිධර්ම කියන ත්‍රිපිටකයට අයත් සූත්‍ර පිටකයට ඇතුළත් වන ධර්ම ග්‍රන්ථ 19 අතරින් ධම්මපද පාළිය කියන ධර්ම ග්‍රන්ථයේහි 20 වෙනි මග්ග වග්ගයේහි 10 වෙනි ගාථා ධර්මයේ හැටියට පින්වතුනි මේ ගාථා ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ බුදුරජාණන් වහන්සේ ජීවමානව ජේතවනාරාමේ වැඩ සිටි කාලේ ජේතවනාරාමේම නේවාසිකව වැඩ සිටිමින් නිරන්තරයෙන් බුදුරජාණන් වහන්සේට අප උපස්ථාන කළ බුදුරජාණන් වහන්සේ ළඟින් ආශ්‍රය කළ කෝටිල කියන වික්ෂූන් වහන්සේ මුල් කරගෙන කෝටිල කියන ස්වාමින් වහන්සේ විපස්සේ සිකේ වෙස්සබූ කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම කියන මේ සත්බුරු බුදුවරයන් වහන්සේලාගේම ශාසනයෙහි පැවිදි වෙලා ත්‍රිපිටකය හොඳින් හදාරලා ත්‍රිපිටක ධාරීව වැඩ සිටි ස්වාමින් වහන්සේ නම. උන්වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පැවිදි භූමියටපත් වෙලා අට කතා සහිතව මුළු තුන් පිටකයේම ඉතා හොඳින් ඉගෙනගෙන ත්‍රිපිටකධාරී ධර්මදර භික්ෂූන් වහන්සේ නමක් හැටියට 500ක් භික්ෂූන් වහන්සේලාට නිරන්තරයෙන්ම ධර්ම විනය ගැන්වුවා. ඒ විදිහේ ඊටාම ප්‍රසිද්ධ බහුසුරත භික්ෂූන් වහන්සේ නමක් තමයි කෝටිල කියන ස්වාමින් වහන්සේ. උන්වහන්සේ 500ක් භික්ෂූන් වහන්සේලාට දිනපතා ඉගැන්වුවත් ධර්මදරයන් වහන්සේ නමක් වුණත් තමන් වහන්සේගේ සංසාර විමුක්තිය ගැන එච්චර හිතාපු භික්ෂුන් වහන්සේ නමක් නෙමෙයි. නිරන්තරයෙන්ම උන්වහන්සේ ඉගැන්වීම් කටයුතු කළා මිසක්ක බණ භාවනා කළේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කල්පනා කළා මේ ධර්මදර කෝටිල භික්ෂූන් වහන්සේට සංවේගය උපදවන්න ඕන කියලා. එහෙම කල්පනා කරලා උන්වහන්සේට උපස්ථාන කරන්න ආවහම බුදුරජාණන් වහන්සේ පෝටිල භික්ෂූන් වහන්සේට ආමන්ත්‍රණය කළේ උන්වහන්සේට සංවේගය උපදින විදිහට. ඒ කොහොමද? ඒහි තුච්ඡ පෝටිල වන්ද තුච්ඡ පෝටිල නිෂේධ තුච්ඡ පෝටිල කියලා ඔය විදිහට හිස් පෝටිලේ මෙහාට එන්න හිස් පෝටිලේ මට වඳින්න හිස් පෝටිලේ ඉඳගන්න කොහොම තමයි කතා කළේ එම කතා කළාම කෝටිස් ස්වාමින් වහන්සේ කල්පනා කළා මේ තරම් විශාල ධර්මඥානයක් තියෙන මට මේසා විශාල වික්ෂු පිරිසකට දිවා රාත්‍රී දෙකේ ධර්මයේ උගන්වන මට බුදුරජාණන් වහන්සේ හිස් පෝටිලේ කියලා කියන්නේ මම ධාන මාර්ගඵල ලැබලා නැති නිසා. එහෙම කල්පනා කරලා සංවේගයේ උපදවගෙන තීරණයකට දැස්සා විවේකීව භාවනා කරන්න. එහෙම තීරණයක් අරගෙන පෝටිල ස්වාමින් වහන්සේ දවසක් උන්වහන්සේගෙන් ධර්ම විනය ඉගෙනගෙන ගිය අවසාන භික්ෂූන් වහන්සේ සමග කෙනෙකුට අඳුරගන්න බැරි විදිහට ජේතවනාරාමෙන් පිට වෙලා ඈත එපිට පලාතක ආරණ්‍ය සේනාසනයකට වැඩම කළා. කවුරුවත් හඳුනාගත්තේ නෑ මේ පෝටිල ස්වාමින් වහන්සේ ජේතවනාරාමයෙන් බැහැර වුණා කියලා. යොදුන් ගණනාවක් පාගමනින් ගමන් කරලා හොඳ විවේක ආරණ්‍ය සේනාසනයකට පෝටිල ස්වාමින් වහන්සේ වැඩම කළා. ඒ ආරණ්‍ය සේනාසනයේහි ස්වාමීන් වහන්සේලා 39ක් වැඩ හිටියා. හැබැයි ස්වාමීන් වහන්සේලා 30 දෙනා වහන්සේම නිවන් අවබෝධ කරගත්ත රහත් වෙච්ච උත්මයන් වහන්සේලා රහතන් වහන්සේලා කෝටිල ස්වාමීන් වහන්සේ ඉස්සරලාම ගියා ඒ 30 දෙනා වහන්සේගෙන් වැඩිමල්ම ස්වාමින් වහන්සේ ළඟට. උන්වහන්සේට කියන්නේ සංඝත්තේර. පාලියෙන් සංඝත්තේර කියලා කියන්නේ වැඩිමල්ම භික්ෂූන් වහන්සේට. භික්ෂු පිරිසක වැඩිමලාට කියන්නේ සංඝත්තේර. ගිහිල්ලා පොටිල ස්වාමින් වහන්සේ බොහොම ගරු සරුව ඇතුව වැඳලා කිව්වා මට පිළිසරණ වෙන්න කියලා. ඒ රහතන් වහන්සේ මේ පොටිල ස්වාමින් වහන්සේගේ දහම් දැනුම ගැන තේරුම් අරගෙන මුන්වහන්සේට බහුසුර තත්ත්වය නිසා මානයක් තියෙනවා කියලා වටහාගෙන එකපාරටම කර්මස්ථාන භාවනාවක් දුන්නේ නැහැ. උන්වහන්සේ කිව්වා අපි මොනවද ඔබ වහන්සේට කියා දෙන්නේ? ඔබ වහන්සේගෙන් අපිත් යමක් ඉගෙන කියා ගන්න තියෙනවා. ඔබ වහන්සේ මහා ධර්මදරේ බෞසෘතේ අපෙන් දැනගන්න දෙයක් නෑ අපට යමක් කියා දෙන්න කියලා. ඒ මොකද අර මානය අඩු කරන්න. එහෙම කියලා දෙවැනි වික්ෂුන් වහන්සේ ළඟට පිටත් කළා. උන්වහන්සේත් රහතන් වහන්සේ නම. කෝටිල ස්වාමින් වහන්සේට දෙවැනි ඒ ස්වාමින් වහන්සේගෙන් රහතන් වහන්සේගෙන් ලැබුණෙත් අර පළමු රහතන් වහන්සේගෙන් ලැබිච්ච උත්තරේමයි. අනේ අපි මොනවද ඔබ වහන්සේට කියලා දෙන්නේ? අපි මොනවා කොහොමද පිළිසරණ වෙන්නේ? වහන්සේ මහා ධර්මදරයේ උගතෙක් අපට යමක් කියා දෙන්න කිව්වා. ওই විදිහට ඒ ආරණ්‍ය වැඩ සිටිය සියලුම රහතන් වහන්සේලා ළඟට ගිහිල්ලා මේ පෝටිල ස්වාමින් වහන්සේ ඊට නිහතමානීව පිහිටක් පිළිසරණක් ඉල්ලා සිටියා. ඒ කියන්නේ කර්මස්ථාන භාවනාවක් ඉල්ලා සිටියා. කාගෙන්වත් ලැබුණේ නැහැ. අවසානයේට කෝටිල ස්වාමින් වහන්සේට යන්න සිද්ධ වුණේ ඒ 30 දෙනා වහන්සේගෙන් ලාබාලම ස්වාමින් වහන්සේ වන හත් අවුරුදු වයසේ පසු වෙච්ච සාමණේර රහත් ස්වාමින් වහන්සේ ළඟට. වයසෙන් ලාබාල වුණත් සාමණේර වුණත් උන්වහන්සේත් රහතන් වහන්සේ නම. කෝටිල ස්වාමින් වහන්සේ ඒ සාමණේර රහත් ස්වාමින් වහන්සේ ළඟට ගිහිල්ලා අර මුලින්ම සංගස්තේර ස්වාමින් වහන්සේගෙන් ඉල්ලා හිටිය පිළිසරණම ඉල්ලා හිටියා. එතෙන්දී ඒ පුංචි රහත් ස්වාමින් වහන්සේත් කිව්වා අනේ ස්වාමීනි ඔබ වහන්සේගෙන් අපි මොනවා හරි අහා බලා ගන්නවා මිසක් අපේ මුල මොන පිළිසරණක්ද අපි මොනවද දන්නේ අවසානයේදී පොටිල ස්වාමින් වහන්සේ ඉතා බැගෑපත්ව ඉල්ලීමක් කළා එහෙම කියන්න එපා මම විශාල මගක් ගෙවාගෙන ආවේ ඔබ වහන්සේලාගෙන් පිළිසරණක් බලාපොරොත්තුව මට ගැළපෙන කර්මස්ථානයක් කියා දෙන්න කිව්වා. එහෙම කිව්වහම අර පුංචි රහත් සාමණේර ස්වාමින් වහන්සේ මේ පොටිල හාමුදුරන් වහන්සේගේ මානය දුරු කිරීම සඳහා කල්පනා කරලා කිව්වා මම කියන විදිහට පිළිපදිනවා නම් මට අවනත වෙනවා නම් මං භාවනාවක් කියලා දෙන්නම් කියලා. එතෙන්ද මොකක්ද කිව්වේ පොටිල ස්වාමින් වහන්සේ? අනේ ස්වාමීන් වහන්සේ ගින්දරට පයින්න කියනවා නම් ඒත් මම පණිනවා. ඔබ වහන්සේ කියන ඕනෑම දෙයක් කරනවා. ඊට පස්සේ මේ රහත් පුංචි හාමුදුරුවෝ පොටිල ස්වාමින් වහන්සේට මතක් කළා ඒ ළඟ තිබිච්ච පොකුණට බහැලා එන්න කියලා. පොකුණ පිරීලා තිබුණා වෙලාවේ වතුරෙන් ඔය ඇඳගත්ත සිවුරු පිටින්ම පොකුණට බහින්න කිව්වා. ඒ කී කරුද කියලා බලන්න. මානේ අඩු වෙලාද කියලා බලන්න. කියාපු පමාවට කෝටිල ස්වාමීන් වහන්සේ ඒ පොකුණට බැස්සා ඇඳගත්ත සිවුරු පිටින්. ඉතින් සිවුරු කොන තෙමෙනකොටම ආපහු වඩින්න කියලා කිව්වා වැඩම කළා. එතෙන්ද කිව්වා ස්වාමීනි ඔබ වහන්සේට හුඟක් කියා දෙන්න දෙයක් නැහැ. ඔබ වහන්සේට හොඳ දැනුමක් තියෙනවා. වහන්සේ මුළු තුන් පිටකෙම ඉගෙනගෙන තියෙන්නේ අටුවා සහිතව වහන්සේ මෙන්න මෙහෙම කල්පනා කරන්න. දැන් මේ භාවනාවක් කියලා දෙන්නේ. හුඹහක් තියෙනවා ඒ හුඹහට තලගොයෙක් රිංගනවා. මේ තලගොය අල්ලගන්න අපේක්ෂා කළ මිනිසෙක් ඒ හුඹහේ තිබෙච්ච සිදුරු හයෙන් පහක්ම වහලා හය වෙනි සිදුර ළඟ රැකගෙන ඉඳලා ඒ තලගොයා රිංගපු එහුඹාට රිංගපු සිදුරෙන්ම ඉවතට එනකොට අල්ලා ගන්නවා. ඒ වාගේ ස්වාමීනි මේ දොරටු හයක් තියෙනවා අපේ ශරීරේ. ඒ දොරටු හයෙන් දොරටු පහක්ම වහලා දාලා හයවෙනි දොරටුව ගැන සිහිපත් කරන්නේ හයවෙනි දොරටුව ගාව නතර වෙන්න ඒ හයවෙනි දොරටුව 100ට ගන්න කියලා කිව්වා. එච්චරයි කිව්වේ ඒ කියනවත් එක්කම මේ කෝටිල ස්වාමින් වහන්සේ කිව්වා මට මේ ප්‍රමාණවත් මං කාරණේ තේරුම් ගත්තා මං භාවනා කරන්නම් කියලා පැත්තකට වුණා. හරියට පානක් පත්තු කරලා යමක් පෙන්වා වාගේ මේ යන්තම් කියනකොටම පොඩි ස්වාමින් වහන්සේට කාරණේ වැටහුණා. මේ කුමක්ද දීපු කර්මස්ථානය? ඇහැ, කන, නාසය, දිව, ශරීරය, හිත කියන මේ දොරටු හයෙන් ඇහැ, කන, නාසය, දිව, ශරීරය කියන මේ දොරටු පහට අරමුණු වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ පංචකාමයන් කෙරෙහි ඇලෙන්නේ නැතිව, ඒවට ගිජු වෙන්නේ නැතිව ඒ දොරටු පහ සංවර කරගෙන හයවෙනි දොරටුව වන සිත දියුණු කරන්න කියන එක මේ කිව්වේ. අර සිදුරු හයක් තියෙන හුඹහට තලබේ ක්‍රින්ගුවාම සිදුරු පහක්ම වහලා හයවෙනි සිදුර ළඟ රැකලා ඉඳලා ඒ සිදුරෙන් ඉවතට එනකොට ඒ තලගොය අල්ල ගන්නවා වගේ මේ දොරටු පහක් වහලා පංචකාමයන් කෙරේ ඇලෙන්නේ නැතිව හයවෙනි දොරටු වන මනස සිත දියුණු කරන්න කියන එකයි මේ කර්මස්ථාන භාවනාවෙන් කියා දුන්නේ. මේ පොටිල ස්වාමීන් වහන්සේ දැන් සිත දියුණු කරමින් නැත්නම් භාවනා කරමින් ඉන්නවා. අස්කන්න ආසාදී මේ ඉන්ද්‍රයන් 6 කොට පාලියෙන් කියන්නේ චක්ඛු, සෝත, ඝාන, ජීවා, කාය, මන කියලා. ඒ ඉන්ද්‍රයන් පහක්ම සංවර කරගෙන හයවෙනි ඉන්ද්‍රිය මනේන්ද්‍රය දිනු කරමින් භාවනා කරමින් පොඩිලි ස්වාමින් වහන්සේ දැන් විවේකයේ වැඩ ඉන්නවා. එහෙම ඉන්නකොට බුදුරජාණන් වහන්සේ මේ පොටිල ස්වාමින් වහන්සේ පිළිබඳව බුද්ධ ඥාණයෙන් බුදු ඇහෙන් මෙනෙහි කරලා බැලුවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ සිරිතක් තමයි නිතරම බණ භාවනා කරන යෝගීන් පිළිබඳව සොයා බැලීම. ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා කවුරු හරි බණ භාවනා කරනවා නම් බුදුරජාණන් වහන්සේ නිතරම මේ යෝගියා පිළිබඳව මෙනෙහි කරලා බලනවා. බුද්ධඥානය කියලා කියන්නේ අර අසාධාරණ ඥාන වලින් ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානය ආසයානුසයක් ඥානය කියන නුවණ දෙකට කියන පොදු නම තමයි බුදු ඇහැ කියලා කියන්නේ. බුද්ධඥානයි. ඉතින් කෝටිල ස්වාමින් වහන්සේ පිළිබඳව බුදු ඇහෙන් මෙනෙහි කරලා බලනකොට උන්වහන්සේට කෙනී ගියා කෝටිල හාමුදුරුවන්ගේ ප්‍රඥාව හුඟක් දියුණු වෙලා. දැන් හිත හුඟක් දියුණු වෙලා. ඒදී බුදුරජාණන් වහන්සේ කුමක්ද කළේ? ජේතවනාරාමයේම වැඩ ඉඳගෙන කෝටිල ස්වාමින් වහන්සේ වෙත ආලෝක ධාරාවක් යවලා බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් බුද්ධ ශරීරයෙන් ආලෝක ධාරාවක් නිකුත් කරලා ඒ මාර්ගයෙන් මේ අරණ්‍ය සේනාසනයක විවේකීව භාවනා කරමින් සිටිය කෝටිල ස්වාමින් වහන්සේ ඉදිරියේ වැඩ ඉන්නාක් මෙන් උන්වහන්සේට පෙන්눔 කරලා අර මම මාත්‍රුකා කළ ගාථාවෙන් කෝටිල ස්වාමින් වහන්සේට අනුශාසනා කළා. ඒ දේශනාව අවසන් වෙනවත් එක්කම කෝටිල ස්වාමින් වහන්සේ අත්ත ධම්ම නිරොත්තේ පටිබාණ කියන මේ සිව් පිළිසිඹියාපත් ගුණ සහිතව මහා රහත් භාවයට පත්වීමෙන් අමා මහ නිවන් සාක්ෂාත් කරගත්තා. පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ සඳහන් වෙන ගාථා දේශනා අතර සුවිශේෂීය ගාථා දේශනාවක් තමයි ඕභාස ගාථා කියලා කියන්නේ. පාලි භාෂාවෙන් ඕභාස කියලා කියන්නේ ආලෝකයට කියන නම. ආලෝක ධාරාවක් මාර්ගයෙන් බුදුරජාණන් වහන්සේ යම් යම් අය වෙත වැඩම කරලා දේශනා කරන ගාථා දේශනාවලට කියන්නේ ඕභාස ගාථා දේශනා. එබඳු දේශනාවක් ඇහුව යෝගියෙක් ස්ථිර වශයෙන්ම මාර්ගඵල නිවන් අවබෝධ කරගන්නවමයි. දැන් මේ ගාතාවත් ඕබාස ගාථා දේශනාවක්. කෝටිල ස්වාමීන් වහන්සේ ළඟට බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ බුද්ධ ශරීරයෙන් වැඩම කරන්නේ නැතිව ආලෝක ධාරාවක් මාර්ගයෙන් උන්වහන්සේ වැඩම කරලා මේ ගාථාව දේශනා කළා. අපි දැන් සලකා බලමු කාලයක් සැලකිල්ලට අරගෙන බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙන් කෝටිල ස්වාමින් වහන්සේ ඇතුළු සමස්ත ලෝකයාටම තමන්ගේ ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා කුමක්ද දේශනා කළේ කියලා. යෝගාවේ ජායති භූරි වේ කියලා කියන්නේ pāli භාෂාවෙන් අවධාරණාර්ථ නිපාත පදයක්. ස්ථිර වශයෙන්ම යෝගාවේ ජායති භූරි. භාවනා කරන කෙනාගේ නැත්තම් යෝගියාගේ ප්‍රඥාව වැඩෙනවා. අයෝගා භූරි සංකයෝ භාවනා නොකරන කෙනාගේ ප්‍රඥාව වැඩෙන්නේ නැහැ. දියුණු වෙන්නේ නැහැ. ඒතම් දේධා පතඤ්ඤත්වා ප්‍රඥාව වැඩෙන මාර්ගයයි නොවැඩෙන මාර්ගයයි කියන මේ මාර්ග දෙක හොඳට දැනගෙන භවාය විභවායච දියුණුවහා පිරිහීම හොඳට දැනගෙන තතත්තානං නිවේසෙය යථා භූරි පවඩ්ඩති ප්‍රඥාව වැඩෙන ආකාරයෙන් තමන්ගේ සිත යොදවන්න කියන එකයි මේ ගාථාවේ ඊටාම කෙටි තේරුම. සරල අදහස. එතකොට මේ යෝගා කියලා කියන්නේ යෝනිසෝ මනසිකාරා කියලා අටුවා විස්තර කරනවා නුවණෙන් මෙනෙහි කරන කරන බව නැත්නම් මෙනෙහි කිරීමට කියන්නේ යෝගා. එතකොට යෝගයේ යෙදෙන්නාට නැත්නම් නුවණින් මෙනෙහි කරන්නාට තමයි යෝගියා කියලා කියන්නේ. තමන්ගේ ජීවිතයේ යථා ස්වභාවය ඇත්ත ඇති සැටියෙන් මෙනෙහි කරලා බලන කෙනාට කියන්නේ යෝගියා. පින්නතුනේ සියලුම වික්ෂූන් වහන්සේලා පොදුවේ ගත්තාම යෝගීන් වහන්සේලා වෙන්න ඕනේ. ඔබ දැකලා ඇති මහාන පින්කම් සිද්ධ වෙන අවස්ථා කොයි කොතන මහාන වුණත් පන්සලක මහාන වුණත් පිරිවෙනක මහාන වුණත් අරණ්‍ය සේනාසනයක මහාන වුණත් ඒ මහාන වෙච්ච භික්ෂුන් වහන්සේට මහාන කරලා ඉස්සරලාම කියා දෙන්න කර්මස්ථානයක්. අපි ඒකට කියනවා තච පංචක කර්මස්ථානය කියලා. කේසා ලෝමා නඛා දන්තා තචෝ තචෝ දන්තා නඛා ලෝමා කේසා කියන ඔය ශරීරයේ පිළිකුල් පිළිබඳව මෙනෙහි කරන ක්‍රමයක් කියා දෙන්නේ. එතකොට ඉස්සරලාම දෙන්නේ පැවිද්දෙන් පස්සේ භාවනාව. කර්මස්ථානයක්. ඒකට සියලුම වික්ෂුන් වහන්සේලා යෝගීන් වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ පින්නතුණි එක සූත්‍ර දේශනාවකදී වදාලා sannipatitānaṁ vo bhikkave dvayaṁ karaniyaṁ ධම්මීවා කතා අරියෝවා තුන්හි භාවෝ කියලා. එක තැනකට එකතු වෙච්ච රැස් වෙච්ච වික්ෂුන් වහන්සේලාට තියෙන වැඩ දෙකයි. ද්වයං කරණීයම් මොනවද? ධම්මීවා කතා දැහැමි කතාවක් කියන්නේ බණ කතාවක් කරන්න. නැත්තම් අරියෝවා තුන්නේ බාව. ආර්ය නිහඬතාවයෙන් ඉන්න. ආර්ය නිහඬතාවය කියලා කියන්නේ කර්මස්ථාන භාවනාවක් කරමින් ඉන්න. එච්චරයි රැස්වෙච්ච වික්ෂුන් වහන්සේට බුදුරජාණන් වහන්සේ කරන්න කියලා වදායි. දැන් මේකෙන්ම පේනවා නේද? මේ ශාසනයේ මහාන වෙච්ච කොතන මහාන වුණත් මහාන වෙච්ච සියලුම වික්ෂුන් වහන්සේලාගේ පරමාර්ථයේ විය යුත්තේ භාවනා කිරීම. යෝගීන් වීම. භූරි කියලා කියන්නේ පින්නතුනේ මේ ගාථාවේ පඨවි සමාය විත්තතාය පඤ්ඤායතං නාම. මහ පොළොව වාගේ පැතිරී ගිය ගැඹුරු ප්‍රඥාවට තමයි භූරි කියලා කියන්නේ. නිවන් අවබෝධ කර ගැනීම සඳහා පින්නතුනේ කෙනෙකුට අවශ්‍ය කරන්නේ ප්‍රඥාව. බුදුදහමේ උගන්වනවා සංඥා විඥාන සංඥා කියලා තුනක්. සංඥා කියලා කියන්නේ දැනීම. විඥාන කියලා කියන්නේ නුවණ ඇහවත් බුද්ධිය. සංඥා කියලා කියන්නේ ප්‍රඥාව. එතකොට දැනීම කොච්චර තිබුණත් නුවණ ඇහවත් බුද්ධිය කොච්චර තිබුණත් නිවන් දකින්න බෑ. නිවන් දැකීම සඳහා කෙනෙකුට අවශ්‍ය කරන්නේ ප්‍රඥාව. එතකොට මේ ප්‍රඥාව ලැබෙන්නේ කුමකින්ද? භාවනා කිරීම තුලින්. ඒකයි යෝගාවේ ජායති භූරි කියලා වදාළේ. දැනීම කියලා කියන්නේ නැත්නම් සංඥාව කියලා කියන්නේ පින්නතුනි මේ ලෝකයේ ඉපදෙච්ච සෑම මිනිසෙකුටම ලැබෙන తত্ত্বය. සෑම මිනිසෙක්ම දන්නවා මිනිසෙක් හැටියට ඇඳුම් අඳින්න ඕනේ මේ මේ විදිහට කන්න බොන්න ඕනේ හැසිරෙන්න ඕනේ කියලා. ඒක අපි ඉස්කෝලේ ගිහිලා ඉගෙන ගන්නෙ නෑ. හැම මිනිසෙකුටම මේ දැනීමේවත් සංඥාව තියෙනවා. ඒ තුලින් නිවන් දකින්න බෑ. ඊළඟට ඒ දැනීම පළල් කරගන්න පුළුවන් භාෂා ශාස්ත්‍රය ඉගෙනගෙන අපිට ඒ දැනීම නුවණක් බවට නැත්තම් බුද්ධියක් බවට හරව ගන්න පුළුවන්. ඔය හුඟා දැනුගත් අයට කියන්නේ කුසాగ්‍ර බුද්ධිමතුන් කියලා. හැබැයි ඒ දැනීමෙන් එවත් මේ නුවණින් එවත් බුද්ධියනොත් බෑ නිවන් දකින්න. මොනතරම් දේවල් ඉගෙන කියාගෙන අපි තිබුණත් මොන ශාස්ත්‍ර ශිල්ප දැනගත්තත් මොන විභාග උපාධි පාස් කරලා තිබුණත් ඒ තුලින් නිවන් දකින්න බෑ. එහෙම පුළුවන් නම් මේ පොටිලා හාමුදුරුවන් මුළු තුන් පිටකෙම අදාරලා අටුවා සහිත 500ක් දෙනා වහන්සේට උගන්වපු මහා බෞසුෘතේ. නමුත් උන්වහන්සේට භාවනා කරනකම්ම බැරි වුණා රහත් වෙන්න. එනිසා බුද්ධියෙන් බෑ රහත් වෙන්න. රහත් වෙන්න පුළුවන් වෙන්නේ නැත්නම් නිවන් ආબોධ කරගන්න පුළුවන් වෙන්නේ ප්‍රඥාව තුලින්. එතකොට බෞද්ධ පරමාර්ථය වන නිර්වාණය කෙනෙකුට අවබෝධ වෙන්නේ ප්‍රඥාව තුලින්. ප්‍රඥාව කියලා කියන්නේ දැනීමක් නෙමෙයි බුද්ධියක් නෙමෙයි ඊට වඩා පළල් ශ්‍රේෂ්ඨ ගුණ ධර්මයක්. මේ ලෝකයේ සියල්ල අනිත්‍යයි. දෙමොහොතක් පවතින කිසිවක් ලෝක ධාතුවේ නැහැ. වෙනස් වෙන අනිත්‍ය දෙයක සැපක් නැහැ දුකයි. දුක්සාගත දෙයක ආත්මයක් තමා කියලා කෙනෙක් ඊශ්වරත්වයක් පවත්තන්න කෙනෙක් නැහැ අනාත්මයි කියලා වටහා ගැනීම තමයි ප්‍රඥාවෙන් කරන්නේ. ඕක තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ ආબોධය කියලා කියන්නේ. ත්‍රිලක්ෂණය ආબોධ වෙන්නේ ප්‍රඥාවට මිසක්ක දැනීමටවත් බුද්ධියටවත් නෙමෙයි. එහෙම බුද්ධියට දැනීමට ත්‍රිලක්ෂණය ආબોධ වෙනවා නම් ඉතින් ගාක් ඔය දැන උගත් අය ඔක්කොම rahat වෙන්න ඕනේ. එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේදි වදාලේ යෝගාවේ ජායති භූරියේ ප්‍රඥාව වැඩෙන්නේ දියුණු වෙන්නේ භාවනා කිරීම තුලින් කියලා. ඒතං දේදා පතඤ්ඤත්වා භවාය විභවායච කියන එක අට කතා විස්තර කරලා තියෙනවා ඒතං යෝගංච අයෝගංච වඩ්ඩියාච අවඩ්ඩියාච භාවනා කිරීමෙන් ප්‍රඥාව දියුණු වෙනවා භාවනා නොකිරීමෙන් ප්‍රඥාව පිරිනවා කියලා හොඳට දැනගෙන සතත්තානං නිවේසෙය්‍ය යථා භූරි පවඩ්ඩති ප්‍රඥාව වැඩෙන ආකාරයට සිත භාවනාවක යොදවන්න කර්මස්ථානයක් වඩන්න කියලා මේ ගාථාවේදී බුදුරජාණන් වහන්සේ වදාළා යථා අයං භූරි සංඛාතා පඤ්ඤා වඩ්ඩති එවං අත්තානං නිවේසෙය්‍ය යම් විදියකින් මේ ප්‍රඥාව වැඩෙනවද ඒ විදියට ජීවිතේ යොදවන්න කියලා වදාලා. එතකොට මේ ගාථාවේදී බුදුරජාණන් වහන්සේ වදාළ මේ ප්‍රඥාව ලැබෙන්නේ භාවනා කිරීම තුළින් පමණයි. පින්නතුනේ සුතමය ඥානය චින්තාමේ ඥානය, භාවනාමේ ඥානය කියලා නුවණ තුනක් ගැන බණ පොතේ උගන්වනවා. සුතමේ ඥානය කියලා කියන්නේ සෝතාවදානයේ පඤ්ඤා සුතමේ ඥාන. අසූපිරූතං තුලින් ලැබෙන්නේ සුතමේ ඥානි. කියන්නේ හුඟක් බණ දහම් ඉගෙන ගත්තාම බහුසෘත වුණාම ඒ බහුසෘතයට කියනවා සුතමේ ඥානය ඇති පුද්ගලී. ඒ තුළින් නිවන් දකින්නේ නැහැ. කොච්චර දේ ඉගෙන කියාගෙන පාඩම් කරගෙන හිටියද නිවන් දකින්නේ නැහැ. චින්තාමය ඥානය කියන්නේ ධන උගත් දේවල් ගැන නිතර මෙනෙහි කරලා බලනවා. ඒ මනපදයක් පාසා සිහි කරලා බලන සිතීමේ නුවණට කියන්නේ චින්තාමය ඥානය. ඒ කියන්නේ සිතීම විද්‍යාවක කියලාත් උගන්වන්නේ. යමක් ගැන නිතර නිතර මෙනෙහි කරනවා නම් තමන් දැනුගත් දේවල් බණ දහම් ගැන එයාට චින්තාමය ඥානය ඇති වෙනවා. ඊළඟට භාවනා කිරීමෙන් ලැබෙන්නේ භාවනාමය ඥානය. ඒ භාවනාමය ඥානය ලැබෙන්න භාවනා කරලා මිසක් වෙන කිසි ක්‍රමයකින් ලැබෙන්නේ නැහැ. ඒ භාවනාමය ඥානයට තමයි ප්‍රඥාව කියලා කියන්නේ. ඒ භාවනාමය ඥානය තමයි අර පාළි විසුද්ධි මාර්ගයේදී විදර්ශනා ප්‍රඥාව නමින් උගන්වලා තියෙන්නේ. විනිවිද දැකීම. ලෝකයේ ඇත්ත ඇති සැටියෙන් දැකීම. සත්වයේ පුද්ගලයේ ජීවයක් ශරීරයක් මේ ලෝකේ නැහැ. මේ ලෝකේ තියෙන සියලුම දේවල් අවිඥානික අවි අජීව වස්තුත් සියලුම සජීවීන් පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ භූත ධර්ම හතරෙන් හටගත් දේවල් සහ අය කියන එක තේරුම් ගැනීම තමයි භාවනාමය ඥාණයෙන් කරන්නේ. ඒක තමයි විදර්ශනා ප්‍රඥාව කියලා කියන්නේ. ඉතින් පින්නොතනේ මේ භාවනා කිරීමේ වටිනාකම කොච්චරද කියනවා නම් අපට කවර බුද්ධ ශාසනයක හරි නිර්වාණය ආબોධ කර ගැනීම සඳහා අපි සංසාරේ භාවනා කරලම තියෙන්න ඕනේ. අනේ කුමක් කළත් නිවන් ආબોධ වෙන්නේ නැහැ භාවනා නොකල කෙනෙකුට. එනිසා අංගුත්තර නිකායේ පංචක නිපාතේ පුබ්බ යෝගාවචර කියලා සූත්‍ර දේශනාවකදී බුදුරජාණන් වහන්සේ භාවනා කිරීමේ තියෙන වටිනාකම් පහක් වදාළා. උබ්බ යෝගාවචර කියලා සූත්‍රයට නම් තියලා තියෙන්නම పూర్ව ආත්මවල භාවනා කළ යෝගාවචරයන්ට ලැබෙන ආනිසංස පහ. පංචමේ ආනන්ද ආනිසංසා පුබ්බ යෝගාවචරේ. දිත්තේව ධම්මේ පටිගච්ඡේව අඤ්ඤං ආරාධේති. නෝචේ දිත්තේව ධම්මේ පටිගච්ඡේව අඤ්ඤං ආරාධේති අත මරණ කාලේ අඤ්ඤං ආරාධේති අත දේවපුත්තෝ සමානෝ අඤ්ඤං ආරාධේති අත බුද්ධානං සමුකේ භාවේ ඉප්පාබිඤ්ඤෝ හෝති අත පච්චිමේ කාලේ පච්චේක සම්බුද්ධෝ හෝති ඔය විදිහට අංගුත්තර නිකාය පංචක නිපාතේ පුබ්බ යෝගාවචර සූත්‍රයේදී පෙර ආත්මව ආත්ම භාවවල භාවනා කරලා තිබීමේ තියෙන වටිනාකම් පහක් වදාලා. පංචමේ ආනන්ද ආනිසංසා පුබ්බ යෝගාවචරේ ආනන්දය පෙර ආත්මවල භාවනා කරලා තිබීමේ ආනිසංස පහක්. පහයි. මොනවද? දිත්තේව ධම්මේ පටිගච්ඡේ වඤ්ඤං ආරාදේති. භාවනා කළ කෙනාට මේ ආත්ම භාවයේම පෙර ආත්මවල භාවනා කරලා පාරමී පිරීලා තිබුණොත් නිවන් දකින්න පුළුවන්. ධර්මයේ අවබෝධ වෙනවා. ඒක තමයි පළවෙනි ආනිසංසය. නොචේ දිත්තේව ධම්මේ පටිගච්ඡේව අඤ්ඤං ආරාදේති. යම් විදියකින් පෙර ආත්මවල භාවනා කළා නොතිබිච්ච යෝගියෙක් නම් පාරමී පිරීලා නොතිබිච්ච කෙනෙක් නම් අත මරණ කාලයේ අඤ්ඤං ආරාදේති. තමන්ගේ මරණය කිට්ටු වෙච්චාම නැත්තම් මරණයට ආසන්න වෙච්චාම මැරෙන්න ඕන්න මෙන්න කියලා හරි මාර්ගඵල අවබෝධ වෙනවා. ඒක දෙවෙනි ආනිසංසය. එහෙම නුනොත් අත දේවවත්තෝ සමානෝ අඤ්ඤං ආරාදේති. භාවනා කළ මිනිසා යෝගියා මිය ගිහිල්ලා දිව්‍ය ආත්මයක ඉපදු ඉපදුනාම දිව්‍ය පුත්‍රයෙක් වෙලා ඉපදුනාම ඒ ආත්ම භාවයේදී සිත දියුණු කරලා දිව්‍ය පුත්‍රයෙක් හැටියට ධර්මය ආબોධ කරගන්න පුළුවන් වෙනවා. නිර්වාණය සාක්ෂාත් කරගන්න පුළුවන් වෙනවා. එහෙම නුනොත් අත බුද්ධානං සම්මුඛේ භාවේ කිප්පා බිඤ්ඤෝ හෝති. බුදුරජාණන් වහන්සේ නමක් හමුවේදී කිප්පා බිඤ්ඤෝ කියන්නේ වහා ධර්මය ආબોධ කරගන්නට පුළුවන් වෙනවා. ඔබ දන්නවා දාරුචීරිය කියන 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා හතරටත් අන්තර්ගත වෙන දාරුචීරිය බුදුරජාණන් වහන්සේට මුණ ගැහුණේ පාරේදී. බුදුරජාණන් වහන්සේගෙන් පාරේදීම බණපදයක් අහලා එවලෙම සිව්පිලිසිඹියාපත්ව රහත් වුණා. හැබැයි මහාන වෙන්න පින් තිබුණේ නැහැ. එදාම පිරිනුවන් පාණ්ඩ සිද්ධ වුණා හදිසි කරදරයකටපත් වෙලා කොහොම නමුත් මේ දාරුචීරිය කිප්පාබින්න උනේ වහාම ධර්මය අවබෝධ කරගත්තේ పూర్ව ආත්මවල භාවනා කරලා තිබිච්ච නිසා. ඒ නිසා දාරුචීරිය රහතන් වහන්සේ පිරිනුවම් පෑවට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ දාරුචීරිය රහතන් වහන්සේට අංගුත්තර නිකායේ ඒතදග්ග පාළියේදී තනතුරුකුත් පිරිනමා වදාලා. ඒ තමයි ඒතදග්ගම් භික්කවේ මම ශාවකානම් භික්ඛූනම් කිප්පා විඥානං යදිදං දාරු තීරියෝ මානෙනි මගේ මේ ශාසනේ වහා ධර්මය ආબોධ කරගත්ත භික්ෂුන් වහන්සේලා අතරින් මේ දාරු තීරිය ශ්‍රේෂ්ඨයි කියලා වදාලා උබ්බයෝගාවචරයෙකුට ලැබෙන තවානි සංසයක් තමයි අත පච්චිමේ කාලේ පච්චේක සම්බුද්ධෝ හෝති පසු කාලයකදී පච්චේක සම්බුද්ධ කියන්නේ පසේ බුද්ධත්වයෙන් නිවන් ආબોධ කරගන්න ලැබෙනවා. ඔය කියාපු ආනිසංස පහම ලැබෙන්නේ කාටද? සංසාරයේ පෙර ආත්මවල වල භාවනා කරලා පළපුරුද්දක් ඇති පුබ්බ යෝගාවචරයන්. දැන් මේන් ඊටාම පැහැදිලි සසර භාවනා කරලා නැති කිසිම කිසි කෙනෙකුට කවදාවත් නිවන් ආબોධ කරගන්න ලැබෙන්නේ නැහැ. එනිසා නිවන් දැකීමේ එකම මාර්ගය භාවනාවයි කියන එක තමයි මේ දේශනාවෙන් සනාත වෙන්නේ. පින්නතුනි ඔබ දන්නවා සරියොත් මහරහතන් වහන්සේ උපදේශ පරිබ්‍රාජක නමින් නිවන් සොයාගෙන ගිය වෙලාවේදී අර අස්සජී මහරහතන් වහන්සේ පාරේදී හමු වුණාම අර යේ ධම්මා හේතුඵබවා තේසං හේතුන් තථාගතෝ ආහ තේසංචයෝ නිරෝධෝ එවං වාදි මහා සමනෝ කියන ඔය හේතුඵල න්‍යාය ධර්මයේ සම්බන්ධ ගාථාවේ මුල් පද දෙක අහලා ඉවර වෙනකොටම සෝවාන් ඵලයටපත් වුණා. ඒ මොකද සරියොත් මහ රහතන් වහන්සේ పూర్ව ආත්මවල බොහෝ දීර්ඝ කාලයක් භාවනා කළ පුබ්බ යෝගාවචරී. සරියොත් මහ රහතන් වහන්සේ පිළිබඳ ජීවිත කතාවේදී සාරිපුත්ත අපදානයේදී සඳහන් වෙනවා සරියොත් මහරහතන් වහන්සේ ආත්ම භාව 500ක් අකණ්ඩව භාවනා කළ යෝගියෙක් කියලා. යෝ පම්බජේ ජාති සතානි පංච පහය කාමානි මනෝරමානි සංවීතරාගං සුසමාහිතින්ද්‍රයං පරිනිබ්බුතං වන්දත සාරිපුත්ත යෝ පබ්බජී ජාති සතානි පංච යම් කිසි උත්තමේ ආත්ම භාව 500ක් එක දිගටම පැවිදි භූමියටපත් වෙලා භාවනා කළාද මේ පංචකාම සම්පත් අතහැර දමලා තං වීතරාගං සුසමාහිතේන්ද්‍රියං ඉන්ද්‍රිය දමණයෙන් යුක්ත ඒ වීතරාගී පරිනිබුතං වන්දතු සාරිපුත්ත පිරිනුවන් පාවදාල සාරිපුත්‍ර මහරහතන් වහන්සේට නිරන්තරයෙන් වන්දනා කරන්න කියලා මේ සාරිපුත්ත අපදානේ ඔහම සඳහන් වෙනවා. දැන් මේන් පේනවා භාවනා කිරීමේ වටිනාකම මොනතරම්ද කියන බව. පින්නතුනි දැන් මේ දේශනාවෙන් අපි අවසාන වශයෙන් ඉගෙන ගන්නේ කුමක්ද? අපි සියලු දෙනාගේම බෞද්ධ පරමාර්ථයේ ගිහි වුණත් පැවිදි වුණත් නිවන් දැකීම නිවන් දැකීම සඳහා මේ ලබාගත් ශ්‍රේෂ්ඨ මනුෂ්‍යාත්ම භාවය අපි නිකරුණේ ගත කරන්නේ නැතිව මේ ඉන්න දෙදොහෙජේ කියන්නේ අවුරුදු 10000 ගණන් අපි ජීවත් වෙන්නේ නැහැ මේ ඉන්න සුළු කාල සීමාව තුළ හැකිතාක් දුරට සිත දියුණු කිරීමෙන් හෙවත් භාවනා කිරීමෙන් අපි ලබාගත් බුද්ධෝත්පාද කාලයේ මනුෂ්‍යාත්ම භාවයේ සෙන සම්පත්තියේ සද්ධර්ම ශ්‍රවණේ වටිනාකම සාර්ථක කරගන්න ඕන කියන එකයි මේ දේශනාවෙන් අපි ඉගෙන ගන්නෙ. දැන් ඔබ හැම දිනාම පුරා පැයකට ආසන්න කාලයක් ධර්ම ශ්‍රවණය කරලා අතිවිශාල පුණ්‍යස්කන්ධයක් ඒකරාශි කරගත්තා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්ඛන්තු මම් පරන්ති එම ධර්මානුශාසනාව පැවැත්වුවේ ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජනීය රුවන්ගිරියේ පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේ